ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම විශේෂ සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේම පුතණුවන් වුණු රාහුල හාමුදුරුවන්ට වදාළ මහා රාහුලෝවාද සූත්‍රය. මේ කතාව පටන් ගන්නෙ සවැත්තු නුවර ජේතවනාරාමේදී. දවසක් බුදුහාමුදුරුව පිණ්ඩපාතය වඩිද්දී පුංචි රාහුල හාමුදුරුව තුන්වහන්සේගේ පස්සෙන්ම ගමන් කරනවා. ඔන්න ඔය ගමන අතරතුර තමයි මේ අතිශය ගැඹුරු ජීවිතය වෙනස් කරන ධර්ම සාකච්ඡාවට මුල පිරෙන්නේ. ඉතින් මේ ගමන අතරතුරේදී බුදුරජාණන් වහන්සේ එකපාරටම ආපහු හැරිලා රාහුල හාමුදුරුවන්ට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. රාහුලයා අතීත අනාගත වර්තමාන ඇතුළත හෝ පිටත රළු හෝ සියුම් දුර හෝ ළඟ මේ මොනම විදියක රූපයක් තිබුණත් ඒක දිහා ප්‍රඥාවෙන් බලලා මෙහෙම දකින්න. මේක මගේ නෙවෙයි, මේ මම නෙවෙයි, මේක මගේ ආත්මයත් නෙවෙයි කියලා. හිතන්නකෝ මේ තමයි මුල්ම පාඩම. අපි අපේ ශරීරයට රූපයට තියෙන බැඳීමේ ආරටුවටම එල්ල කරපු කෙලින්ම පහරක් මේක. හැබැයි මේ උපදේශය ඇහුවට පස්සේ රාහුල හාමුදුරු එතනින් නිකන් හිටියේ නෑ. උන්වහන්සේ පිණ්ඩපාත ගමන පත්තකින් තියලා ගහක් මුලට ගිහින් භාවනා කරන්න පටන් ගන්නවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ රාහුල හාමුදුරන්ට උපදෙස් දෙනව ආනාපාන සති භාවනාව වඩන්න කියලා. ඉතින් මේ කාරණා දෙකම හිතේ තියාගෙන රාහුල හාමුදුරන්ට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. කොහොමද මම මේ ඉගැන්වීම් ප්‍රායෝගිකව වඩන්න කියලා දැනගන්න උන්වහන්සේ නැවතත් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යනවා. රාහුල් හාමුදුරුව හරිම සරලව කෙලින්ම ප්‍රශ්නය අහනවා. ස්වාමිනී කොහොමද ආනාපාන සතිය වැඩුවොත් ඒකෙන් ලොකුම ඵල ලොකුම ආනිසංස ලබා ගන්න පුළුවන් වෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මේ මුළු සූත්‍රයේම හදවත. මේ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට දිගහැරෙන උපදේශ මාලාව තමයි බුදුදහමේ තියෙන ගැඹුරුම ක්‍රමානුකූලම භවනා මාර්ගෝපදේශයක් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙන්න පටන් ගන්නේ හරිම විශ්ලේෂණාත්මක විදිහකට. උන්වහන්සේ මුලින්ම අපි මේ මම මගේ කියලා හිතාගෙන තදින් අල්ලගෙන ඉන්න ශරීරය අරගෙන ඒකේ මූලිකම සංඝටක පහකට, ඒ කියන්නේ පංචමහා භූතවලට කඩලා විස්තර කරනවා. අපි බලමු ඒක කොහොමද කියලා. පළවෙනියටම උන්වහන්සේ පැහැදිලි කරන්නේ පඨවි ධාතුව. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන තද ඝන ස්වභාවය. හිතන්න අපේ කෙස් ලොම්, නියපොතු, දත්, හම වගේම ඇඟ ඇතුලේ තියෙන මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත මේ හැමදේම අයිති වෙන්නේ මේ පටවි ධාතුවට. උපදේශය තන්නයි Tamanගේ ඇඟේ තියෙන මේ තද ස්වභාවයත් එළියේ තියෙන පොළව ගල් වගේ දේවල තද ස්වභාවයත් කියන්නේ එකම දෙයක් කියලා නුවණින් දකින්න. ඊට පස්සේ මේක මගේ නෙවෙයි, මේ මම නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කරන්න. එතකොට මේ ශරීරය ගැන තියෙන ඇල්ම නැති වෙලා යනවා. දෙවෙනියට පැහැදිලි කරන්නේ ආපෝ ධාතුව. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන දියර ගතිය සහ ඇලෙන සුළු ස්වභාවය. පිත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, කෙල, මුත්‍රා වගේ ශරීරයේ තියෙන සියලුම දියරමය කොටස් මේකට තමයි ආйти. මෙතනදී තර කලින් උපදේශයමයි ශරීරයේ තියෙන මේ දියර කොටස් දිහාත් නුවණින් බලලා මේක මගේ නෙවෙයි, මේ මම නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කරන්න. ඊළඟට එන්නේ තේජෝ ධාතුව. ඒ කියන්නේ උණුසුම, ශක්තිය. අපේ ශාරීරිය උණුසුමව තියන්නේ අපිව වයසට යවන්නේ, අපිට උණ හැදෙන්නේ, අපි කන බොන දේවල් දිරවන්නේ. මේ හැමදේම කරන්නේ තේජෝ ධාතුව. නූතන විද්‍යාවෙන් කිව්වොත් මේ තමයි අපේ ශාරීරිය පරිවර්තනීය ක්‍රියාවලිය නැත්නම් මෙටබොලිසම් එක. බුදුහාමුදුරෝ පෙන්වා දෙන්නේ මේ ශක්ති ක්‍රියාවලියත් පාලනය කරන කෙනෙක් නෑ ඒකත් ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් විදිහට දකින්න කියලයි. හතරවෙනියට එන්නේ වායෝ ධාතුව. ඒ කියන්නේ චලනය සහ වාතය. උඩට එන වාතය, යටට යන වාතය, බඩවැල් වල තියෙන වාතය, අත්පාවල චලනය, ඒ වගේම අපේ හුස්ම ගැනීම. මේ ඔක්කොම වායෝ ධාතුවට අයිති. මෙතනදී අවධාරණය කළන්නේ මේ චලනයන් පිටිපස්සේ මම කියලා කෙනෙක් නැහැ. ඒකත් හුදෙක් ස්වභාවික ක්‍රියාවලියක් විතරයි කියලා නුවණින් දකින්න කියන එකයි. අන්තිමටම එන්නේ ආකාශ ධාතුව. ඒ කියන්නේ ශරීරය ඇතුලේ තියෙන හිස් අවකාශය. අපේ කන් සිදුරු, නාස්පුඩු, කට, ආහාර බටය, ආමාශය හිස්තැන වගේ ශරීරයේ තියෙන හිස්තැන් තමයි මේ. ඉතින් මේ විදියට ශරීරයේ මූලික කොටස් පහකට කඩලා ඒ එකක්වත් මම, "හෑ, මගේ නෙවෙයි" කියලා තීරුම් ගන්න එක තමයි මේ ගමනේ පළවෙනි පියවර. හරි. දැන් ශාරීරිය මේ විදිහට විශ්ලේෂණය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දෙන්නේ හරිම ප්‍රායෝගික බලවත් උපදේශ මාලාවක්. ඒ තමයි මේ මහා බූටයන්ගේම ස්වභාවය ආදර්ශයට අරගෙන ඒ වගේම නොසලෙන ශක්තිමත් මනසක් ගොඩනගා ගන්නෙ කොහොමද කියන එක. මුල්ම උපමාව හරිම ප්‍රබලයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා රාහුලය පොළව වගේ හිතක් ඇති කරගන්න මිනිසු පොළවට පිරිසුදු දේවල් වගේම අසූචි මූත්‍රා කිල වගේ පිළිකුල් දේවලුත් දානවා. හැබැයි පොළවේ නිසා කම්පා වෙන්නවත් ලැජ්ජා වෙන්නවත් ඒ දේවල් පිළිකුල් කරන්නවත් නැහැ. අනේ වගේ දිනු කරගත්ත හිතකට ප්‍රශංසා ආවත්, නින්දාවත්, සැපාවත්, දුකාවත් ඒ කිසිම දෙයකින් හිත කම්පා වෙන්නේ නැහැ. ඊළඟට කියනවා වතුර වගේ වෙන්න කියලා. වතුරින් මිනිස්සු පිරිසිදු දේවල් වගේම අපිරිසිදු දේවලුත් සෝදනවා. හැබැයි වතුර ඒ කිසි දෙයක් ගැන කලබල වෙන්නවත් පිළිකුල් කරන්නවත් නෑ. අන්නේ විදිහට දියුණු කරගත්ත මනස ලෝකයේ හොඳ නරක දේවල් එක්ක ගැටෙනවා. නමුත් ඒ කිසිම දෙයකින් කිලිටි නොවි නොසැලී පවතිනවා. තුන්වෙනි උපමාව තමයි ගින්න. ගින්න පිරිසිදු දේවල් වගේම අපිරිසිදු දේවලුත් කිසිම ભેදයකින් තොරව දවලා අලු කරලා දානවා. හැබැයි ගින්නේ ගැන කම්පා වෙන්නේ නැහැ. ඒ වගේ දියුණු කළ මනස Tamanට ලැබෙන හැම අත්දැකීමක්ම ඒ කියන්නේ හොඳ නරක හැමදෙම ඇලීමකින්වත් ගැටීමකින්වත් තොරව දවාලනවා. හිත සුළඟ වගේ නිදහස් කරගන්න කියලත් උන්වහන්සේ උපදෙස් දෙනවා. සුළඟ සුවඳ තැන්වල වගේම දුර්ගන්ධ තැන්වලත් එක වගේ හමාගෙන යනවා. කිසිම තැනක ඇලිලා ගැලිලා නවතින්නේ නැහැ. ඒ වගේ දියුණු කළ මනසක් ලෝකය සැරිසරන්නේ කිසිම අත්දැකීමක පුද්ගලයේගේ වස්තුවක නොඇලී සම්පූර්ණයෙන්ම නිදහස්ව. අවසාන වශයෙන් ආකාශය වගේ වෙන්න. ආකාශය කියන්නේ කොහෙවත් ස්ථිරව පිහිටලා තියෙන දෙයක් නෙවෙයි. ඒක සීමාවක් නැති විවෘත දෙයක්. අන්න ඒ වගේ මනසක් දියුණු කළාම අපිට මුණ ගැහෙන ප්‍රිය සහ අප්‍රිය අරමුණු හිතේ රැඳී පවතින්නේ නැහැ. ඒවා හිත අල්ලගන්නේ නැහැ. ඒවා ඇති වෙලා නැති වෙලා යනව විතරයි. මේ මහා භූත උපමාවලින් පස්සේ බුදුරජාණන් වහන්සේ අපේ හිතේ ඇතිවෙන නිශ්චිත මානසික ගැටලුවලට පිළියම් විදිහට නිශ්චිත භාවනා ක්‍රම කිහිපයක් හඳුන්වා දෙනවා. මේක හරියට මානසික ප්‍රථමාධාර කටලයක් වගේ දෙයක්. බලන්න මේක කොච්චර ප්‍රායෝගිකද කියලා. හිතේ තරහක් ඇති වුණොත් මෛත්‍රී භාවනාව වඩන්න. හිංසාකාරී සිතුවිලි ආවොත් කරුණා භාවනාව වඩන්න. අනුන්ගේ දියුණුව ගැන ඊර්ෂ්‍යාවක් අසතුටක් ඇති වුණොත් මුදිතා භාවනාව වඩන්න. ගැටීම, ඒ කියන්නේ පටිගය නැති කරන්න, උපේක්ෂා භාවනාව වඩන්න. රාගය නැති කරන්න, අසුභ භාවනාව වඩන්න. මම කියන මාන්නය නැති කරන්න, අනිත්‍ය සංඥාව වඩන්න. මේක හරියට නිශ්චිත ලෙඩකට නිශ්චිත බෙහෙතක් දෙනවා වගේ. හරිම කෙලින් ප්‍රායෝගික උපදෙස් මාලාවක්. දැන් මේ හැමදේම කියලා දීලා බුදුරජාණන් වහන්සේ නැබතත් රාහුල හාමුදුරුවන්ගේ මුල්ම ප්‍රශ්නෙට එනවා. මේ සියලු භාවනාව එකට එකතු කරන ඒකාග්‍ර කරන ප්‍රධානම භාවනාව විදිහට ආනාපාන සතිය පියවර 16 හරිම විස්තරාත්මකව පැහැදිලි කරනවා. පළවෙනි පියවර 4 සම්බන්ධ වෙන්නේ කයත් එක්ක. මුලින්ම හුස්ම දිගට ගන්නව නම් ඒ බවත්, කොටට ගන්නව නම් මේ බවත් නිකන්ම දැනගන්නවා. ඊළඟට මුළු ශරීරයම දැනෙමින් හුස්ම ගන්න හුස්ම පිට කරන්න පුහුණු වෙරවා. අවසාන වශයෙන් ශරීරයේ ක්‍රියාකාරකම් ඒ කියන්නේ හුස්ම ගැනීමම සංසිඳුවමින් හුස්ම ගන්න පුරුදු වෙනවා. ඔන්න ওই විදිහට කය තුල සිහිය පිහිටුවා ගත්තට පස්සේ අවධානය ඊළඟ මට්ටමට ඒ කියන්නේ වේදනාවන් වෙතට යොමු කරනවා. දෙවෙනි පියවර හතරේදී අවධානය යොමු වෙන්නේ වේදනාව. ඒ කියන්නේ අපේ හැඟීම් වලට. සමාධිය දියුණු වෙද්දී ඇතිවෙන ප්‍රීතිය සහ සැපේ දැනෙමින් හුස්ම ගන්න පුරුදු වෙනවා. ඊළඟට සිත ඇතිවෙන සියුම් ක්‍රියාකාරකම් එනම් චිත්ත සංස්කාර දැනෙමින් හුස්ම ගන්නවා. අන්තිමට චිත්ත සංස්කාර සංසිඳුවමින් හුස්ම ගන්න පුහුණු වෙනවා. දැන් කයයි වේදනාවනෝ ඉක්මවලා අවධානය කෙලින්ම සිතේ ස්වභාවය දෙසට යොමු වෙනවා. තුන්වැනි පියවර හතරේදී අවධානය කෙලින්ම යොමු වෙන්නේ සිතටමයි. සිතේ ස්වභාවය දැනෙමින් හුස්ම ගන්නවා. ඊළඟට සිත සතුටු කරවමින්, සමාධිමත් කරවමින් සහ අවසානයේදී කෙලෙස් වලින් නිදහස් කරවමින් හුස්ම ගන්න පුහුණු වෙනවා. මේ විදියට පිරිසිදු කරගත්ත, තියුණු කරගත්ත සිත තමයි අවසාන පියවර සඳහා යොදාගන්නේ. අවසාන පියවර හතර තමයි ප්‍රඥාව කරම යොමු වෙන්නේ. මේ මට්ටමට දියුණුණු තියුණු සිත යොමු කරන්නේ ධර්මතාවය. ඒ කියන්නේ යථාර්ථය දෙසටයි. අනිත්‍ය මෙනෙහි කරමින්, නොඇලෙන ස්වභාවය මෙනෙහි කරමින්, ඇල්ම නැතිවීම මෙනෙහි කරමින් සහ අවසානයේදී සියල්ල අත්හැරීම මෙනෙහි කරමින් හුස්ම ගන්න පුහුණු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරන්නේ හරිව බලවත් ප්‍රකාශයකින්. උන්වහන්සේ කියනවා රාහුලය මේ විදිහට ආනාපාන සතිය වඩන කෙනාගේ අවසාන හුස්ම පවා ඔහු නොදැනුවත්ව නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක දැනගෙනමයි නිරුද්ධ වෙන්නේ. මේකෙන් පැහැදිලි වෙන්නේ සිහිය කියන්නේ මොහොතින් මොහොත පවතින අඛණ්ඩ දැනුවත් බවක් කියන එකයි. ඉතින් අපිට හිතන්න තියෙන කාරණේ තමයි අවසාන හුස්ම පවා දැනගන්න පුළුවන් නම් මේ දැන් මේ මොහොතේ ගන්න හුස්ම ගැන දැනගන්න පුළුවන් මොනවද?